Thank you.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 අද දවසේදීත් අපි සූදානම් වෙනවා ධම්මසංගණී ප්‍රකරණේ රූපකාණ්ඩයට අදාළව අපි කරගෙන ආපු ධර්ම සාකච්ඡා මාලාවේ තවත් එක් ධර්ම කාරණා කිහිපයක් සංග්‍රහ කරගන්නට අපි හොඳට තෝරගන්නට අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය මූලික කරගනිමින් <clears throat> රූපකාණ්ඩයේ දේශනාවන් අපි සාකච්ඡා කරගෙන ආවා. ඒ අටතේ අපි විශේෂයෙන්ම රූපස්කන්ධය පිළිබඳව යථාර්ථය සාකච්ඡා කරගන්නට යෙදුනා. එතනදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා බලන්නට ඕන <clears throat> රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මතාවයන් පහ <clears throat> තුල රූපස්කන්ධයටයි අපි අවධානය යොමු කළේ මේ ස්කන්ධ ධර්මතාවයන්ගෙන් කිසිම ස්කන්ධයක් අපි පවතින ධර්ම විදිහට නෙවෙයි කතා කළේ උපදින ධර්ම විදිහට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ උපදින ධර්මතාවයන් මිසක පවතින ධර්මතාවයන් නෙවෙයි. එතකොට උපදින ධර්මතාවයන් කිව්වම අපි දකින්න ඕන කාලයක් තිස්සේ පැවතගෙන එන ඊයේ තිබුණු අද තියෙන අනාගතයට පවතිනා කියනව අදහස එතනින් ඇඟෙන්නේ නැහැ. උපදින ධර්මතා කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් නිපදිලා හේතු නිරෝධ වීමෙන් ඉතිරි නැතුව නිරෝධ වෙන ධර්මතාවයක් කියන එක. හැබැයි අපි බොහෝ දිනෙක බොහෝ වෙලාවට මේ රූපස්කන්ධය හෝ ස්කන්ධ ධර්මතා ගැන කතා කරනකොට ගන්න ලබ්ධියක් තමයි පවතින රූපයක් තියෙනවා පවතින වේදනාවක් තියෙනවා පවතින සංඥාවක් තියෙනවා පවතින සංඛාරයක් තියෙනවා පවතින විඥානයක් තියෙනවා මෙන්න මේ පවතින දේක බිඳෙන ස්වභාවයක් බලන්ට උත්සාහවන්ත වෙලා තියෙන. එහෙම නැත්නම් පවතින දෙයක් ඇති වෙවි නැති වෙවි යනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පවතින රූපයක් තියෙනවා අය. එහෙම නැත්නම් තව විදිහකට අපිට කියන්න පුළුවන් අපේ නිවස තියෙනවා ඊයේ තිබුණු අදත් තියෙන හෙටත් පවතින මෙන්න මේ පවතින නිවස තමයි කැඩි කැඩි බිඳි බිඳි නැතිවි නැතිවි යන්නේ කියන තැනකින් තමයි බෝධනෙක් හඳුනගෙන තියෙන්නේ හැබැයි ඒක ලෝක සම්මත අර්ථයක් මිසක අපි ධර්ම න්‍යායට ඇවිල්ලා බලනකොට අපිට තේරෙනවා එහෙම ධර්මතාවයක් නෙවෙයි යථාර්ථයේ තියෙන්නේ. හැබැයි අපිට ලෝක සම්මත අවිද්‍යාව සහගත දිට්ඨිය තුල ඉන්න තාක්කල් ධර්මයේ නොදකින තාක්කල් වරද වරද බව අපිට පේන්නේ නැහැ. තව විදිහකට ගත්තොත් අඳුරේ ඉන්න කෙනෙකුට එළියේ වැටෙන තාක්කල් හිටියේ අඳුරේ කියන කාරණාවවත් තේරෙන්නේ නැහැ කවදාකවත් එළියක් දැකලා නැති උපන්දා සිට අඳුරේ හිටපු කෙනෙකුට අඳුරම වෙලාගෙන හිටපු කෙනෙකුට තමන් ආලෝකයේ නොදක තිබුණා නම් ආලෝකය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව හා සමානවම අඳුර තුල ඉඳගෙන අඳුර ගැනම කතා කරනවා ඇරුණකොට එයාට ආලෝකය ගැන දැනුමක් නැහැ. අන්න ඒ වගේ තමයි ඇති රූපයක ඇති බව හඟවගෙන ඒ ඇති දේ කැඩිලා කුඩු වෙලා යනවා කියලා දකින ස්වභාවයෙන් යුත් වූ මනසක් සහිතව එහෙම නැත්නම් දැක්මක් සහිතව, ditthියක් සහිතව කටයුතු කරන තැනකට කවදාකවත් ස්කන්ධ ධර්මතාවයේ පෙර නොතිබිච්ච මේ වෙනකොටත් පෙර තිබුණු එකම පවතින අනාගතයටත් ඒක යනවා කියන දෘෂ්ටියෙන් ඇරුණකොට පෙර නොතිබීම හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඉතිරි නැතිව ඒ හේතු නිරෝධ වීමෙන් නැති වෙලා යන නිරෝධ වෙලා යන ධර්මතාවයක් කියන එක දකින්නට නුවණක් නැහැ. යම් මොහොතක යම් කෙනෙකුට නුවණක් පහළ වුණොත් ඥානයක් පහළ වුණොත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලික කරගෙන සම්මාදිට්ඨි නුවණ පහළ වුණොත් තමයි තේරෙන්නේ ප්‍රඥා ආලෝකයේ වැටුණු දවසට මෙතුවක් කාලයක් මේ අඳුරක් නේද තිබුණේ මෙන්න මේ ආලෝකයේ වැටුණට පස්සේ තේරෙනවා ආලෝකයේ අඳුරයි අතර වෙනස. අන්න ඒ වගේ තමයි පවතින දෙයක් නොවේ මේ තියෙන්නේ ඉපිද නිරෝධ වෙන ධර්මතාවයක් හේතු ප්‍රත්‍යයෙන් කියලා තේරෙන්නේ මේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයේ වැටහිච්ච දවසක තේරිච්ච දවසක. ඒ තාක්කල් හිතන්නේ හිතාගෙන ඉන්නේ පවතින ලෝකයක් තියෙනවා ඒ පවතින ලෝකේ අපි උප්පත්තිය ලබලා තියෙනවා මම කියලා සත්වේ පුජ්‍යලේ ඒ ලෝකයක් ගෙවි ගෙවි යනවා ඒ ලෝකේ ඉන්න මගේ ශරීරයත් නැති වෙවි වෙනසි වෙනසි යනවා කියන තැනකින් තමයි ධර්මතාවයේ ගලප ගන්නට උත්සාහ කරන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේ සෝවාන් වීම පිණිස කුමක් කළ යුතුද කියලා අහපු තැනදී සකු르දාගාමි වීම පිණිස කුමක් කළ යුතුද අනාගාමි වීම පිණිස කුමක් කළ යුතුද අරිහත් වීම පිණිස කුමක් කළ යුතුද කියලා අහපු තැන්වලදී බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ උතුම් මාර්ගඵලයන් සාක්ෂාත් කර ගැනීම පිණිස කළ යුතු එකම කාර්ය තමයි එකම දේ තමයි පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්නට කිව්වා. එහෙනම් පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්නට කිව්වට පස්සේ අපි පංච උපාදානස්කන්ධය කියන එක දකින්නේ පවතින ධර්මතාවයක් විදිහට නම් පවතිච්ච ධර්මතාවයේ කාලාන්තරයක් තිස්සේ ගෙවිලා වෙනසෙන විදිහට නම් අපි අඳුර තුල ඉඳගෙන අඳුර නැති කරගන්නට උත්සාහවන්ත වුණා මිසක අඳුරෙන් කවදාකවත් අඳුර නැසන්ට බෑ ආලෝකයේ පතිත විච්ච දවසටයි අඳුර නැසෙන්නේ කියන නුවණ නැති නිසා අඳුර තුල ඉඳලා අඳුර නැති කරගන්න ක්‍රමයක් කිව්වා හා සමාන වෙනවා එහෙනම් මෙන්න මේ වැරදි දර්ශනය තුල එහෙම නැත්නම් අවිද්‍යාව අඳුර තුල ඉඳලා කටයුතු කරන ලෝක සත්වයන්ට ඇත්ත කියන එක කවදාකවත් දකින්නට නුවණක් පහළ වෙන්නේ නැහැ. අපි මෙන්න මේ දෘෂ්ටීන් නිවැරදි කරගෙන සම්මා දිට්ඨි ඥානය පහළ කරගෙන ස්කන්ධ ධර්මතාවයන්ගේ ඇත්ත දකින්නට නුවණක් පහළ කරගන්නට මේ රූපකාණ්ඩයේ දේශනා ටික උපකාරයක් කරගන්නවා නම් ඒක තමයි අපිට වටින එහෙම නැත්නම් අපි මේ දර්ශනයටපත් වෙන්න උපකාර කරන ධර්මතාවයක් වෙන්නේ. අපි පසුගිය දේශනාවෙන් කතා කළා සබ්බන් රූපන් පරාමට්ටන් කියන කාරණාව. එතකොට සබ්බන් රූපන් පරාමට්ටන් කිව්වට පස්සේ අපි කතා කළේ අවිද්‍යාසහගත දික්ටියක් තුල ඉඳලා කටයුතු කරනකොට ඒ අවිද්‍යාසහගත දිට්ඨියට අනුකූලව පරාමාස ධර්මයන් යෙදෙන සිත් පරම්පරාවන් පහළ වෙනවා කියලා කිව්වා. මෙන්න මේ පරාමාස විදිහට අපි කතා කළා තණ්හාව සහ ditthිය කියන කාරණා දෙක විශේෂයෙන්ම අපි පරාමාස ධර්ම විදිහට කතා කළා. ඒකෙදිත් අපි ditthිය කියන කාරණාව කතා කළේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පාද න්‍යායික ධර්මතාවය නොදන්නකම නිසා එහෙම නැත්නම් රූපයේ ඇත්ත ඇතිසැටියෙන් නොදන්නා දිට්ඨිය නිසා කැමැති රූප අපිට මේ ලෝකෙන් හම්බ වෙනවය අකමැති රූප අපිට හම්බ වෙනවය කැමැති අකමැති රූප ඊයේ තිබුණ අදත් තියෙනවා මතුවටත් පවතින ඒ රූප පරිහරණය කරන්නට පුළුවන් සත්වයෙක් ඉන්න අය පුජ්‍යලයෙක් ඉන්න අය කියන වැරදි නිගමනයට බැහැලා වැරදි දැක්මට බැහැලා මෙන්න මේ දිෂ්ටියෙන් යුක්තව කටයුතු කරනකොට තමයි අපිට මේ පරාමාස ධර්මයන් පහළ වෙන්නට අවශ්‍ය කරන සිත් પરම්පරාවන් අවිද්‍යාව මූලික කරගෙන ගොඩ නැගෙන්නේ කියන කාරණාව අපි විස්තර කරගන්නට යෙදුණා. එතනදී අපි සාකච්ඡා කරන්නට යෙදුණා මේ වැරදි සහගත දිට්ඨිය නිසා තමන් කියන පුජ්‍යල භාවයෙන් යුත් මනින මිම්මක් සහිත අවිද්‍යාසහගත සිත් පහළ වෙනකොට ඒ අවිද්‍යාසහගත සිත් પરම්පරාව තුළ ඉඳලා හිතන්න පටන් ගන්නවා කොයි විදිහටද ඒ අවිද්‍යාසහගත සිත් પરම්පරාව තුළ ඉඳලා දකින්න පටන් ගන්නවා අපිට කැමැති රූප තියෙන අය අකමැති රූප තියෙන අය ඒ කැමැති රූප මම ලං කර ගන්නට ඕනේ අකමැති රූප ඉවත් කරන්නට ඕන කියලා මොකද්ද කරන්නේ? තෘෂ්ණාව කියන කාරණාව එහෙම නැත්නම් රූප උපාදානස්කන්ධය කියන කාරණාව ගොඩ නැගෙන්නට පටන් ගන්නවා. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන මෙන්න මේ පරාමාස දිට්ඨිය බොහොම දරුණු එකක්. මොකද මේක දකින්නෙම පුජ්‍යලේග්ගේ ක්‍රියාකාරීත්වයක් විදිහට මිසක හේතුප්‍රත්‍යයෙන් ගොඩනැගෙන ස්කන්ධ ධර්මතා ටිකක් විදිහට ප්‍රඥාව මෙහෙवला දකින දැක්ම තමයි මේ ditthිය තුලින් අයින් වෙලා යන්නේ. මේ වැරදි සහගත ditthිය නිසා මේ වැරදි සහගත දෘෂ්ටිය නිසා තෘෂ්ණාව උපදින්න පටන් ගන්නවා මොකද්ද මේ තෘෂ්ණාව උපදිනවා කියලා කියන්නේ හිතනවා අපිට මේ ලෝකේ තියෙන කැමැත්ත ඉෂ්ට කරලා දෙන්න එහෙම නැත්නම් ප්‍රියමනාප රූපයන් පවතිනවා මෙන්න මේ රූපයන් අපි ලං කරගන්න ඕනේ මේකෙන් තමයි අපිට අපේ කැමැත්ත ඉටු කරලා දෙන්නේ අපිට සහනයක් ගෙනල්ලා දෙන්නේ කියන තැන ඉඳලා තෘෂ්ණාව පහළ වෙන්න පටන් ගන්නවා. හැබැයි මේ තෘෂ්ණා කරන්නේ කවුරු හරි පුජ්‍යලයක මේ ස්කන්ධ ධර්මතා ඇතුළේ ඉඳගෙන නෙවෙයි. අපිට හිතෙන්න පුළුවන් මේ රූපස්කන්ධය කියන එක ගැන කතා කරනකොට අපි වැරදි තැනක ඉන්නවා. රූපය දකින ඇහත් දරාගත් පුජ්‍යලෙක් ඉන්නවාය මෙන්න මේ පුජ්‍යලයා විසින් රූපේ දිහා බලලා කැමැති කියලා හිතේ හදාගන්නවාය අකමැති කියලා හිතේ හදාගන්නවාය කියන තැනකින් ගන්නට පුරුදු තියෙනවා හැබැයි අපි දකින්නට ඕන කැමැති කියලා හිතේ හදාගන්න හෝ අකමැති කියලා හිතේ හදාගන්න පුජ්‍යලෙක් ඉන්නව නෙවෙයි මේ සිත් પરම්පරාව පහළ වෙනකොට තමයි එහෙම නැත්තම් පෙනීම ඇහිීම දැනීම දැන ගැනීම කියන සිත් પરම්පරාවක් පහළ වෙන මොහොතේදී තමයි අපිට මේ ලෝකයේ පිළිබඳව මමයි මගේයි මනින්නට යම් තැනක් හැදෙනවා නම් හැදෙන්නේ සකස් වෙනවා නම් සකස් වෙන්නේ. එනම් පෙනීම කියන එක, හීම දැනීම දැන ගැනීම කියන එක අපි දකින්න ඕන තියෙන හැට තියෙන රූපයක් ගැටිලා සකස් වෙන ධර්මයක් ගැන නෙවෙයි මේ කියන්නේ. තියෙන කනකට තියෙන සද්දයක් ගැටිලා සකස් වෙන ධර්මතාවයක් ගැන නෙවෙයි මේ කියන්නේ. තියෙන දිවකට තියෙන රසයක් ගැටිලා නෙවෙයි. තියෙන නාසයකට තියෙන ගන්ධයක් ගැටිලා නෙවෙයි. තියෙන කයකට තියෙන පහසක් ගැටිලා සකස් වෙන උපදින ධර්මතාවයක් නෙවෙයි. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්මතා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඉපිද නිරෝධ වෙන ධර්මතා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඉපිද නිරෝධ වෙන ධර්මතා මිසක අනාදිමත් කාලයක් තිස්සේ පුජ්‍යලයේ හිටියේ නෑ ඇහැ කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් දරාගත්ත එන අපි මේ පුජ්‍යල භාවයේ නිතරම නියෝජනය කරන්නේ අවිද්‍යාසහගත දැක්ම තුල ඉඳලා ditthිය තුල ඉඳලා අපි හොඳට දකින්නට ඕන එහෙමනම් නුවණ මෙහෙवला අපිට නිතරම මනස මූලික කරගෙන එහෙම නැත්නම් මනට අතීත ආවර්ජන ධම්ම විදිහට ගැටි ගැටි ගැටි ගැටි තමයි එහෙම නැත්නම් ඒ ස්පර්ශය නිසා තමයි අපිට පුජ්‍යල භාවයක් නිතරම සකස් කරලා දෙන්නේ මේක අපි උපමාවකින් ගත්තොතින් අපි හිතලා බැලුවොත් දැන් අපි ඉදිරියේ අපි හිතමු අපි ගෙදර ඉන්නකොට අපිට හිතෙනවා මගේ ගෙදර ඊයේ තිබුණා අද තියෙනවා හෙටත් තියෙනවා කියන න්‍යාය ධර්මයක් අපිට අවිද්‍යාව අඳුරේදී හම්බ වෙනවා. ඒක හම්බ හේතුව තමයි අපිට තේරෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා කියන න්‍යාය ධර්මයට අනුකූලව මේ වේදනා කියන මට්ටම තමයි අපිට දික්ට විදිහට පෙනීම විදිහට මුණ ගැහුනේ. ඒ පෙනීම අපි හිතන්නේ බාහිර තිබුණු රූපයක් තුළ එහෙම නැත්නම් gedara කියන තැන ඉඳලා යාවේ කියලා. හැබැයි මේ මගේ නිවස මගේ නිවස කියන සංකල්පිතය ඉවත් කරලා බැලුවොතින් අපිට ඇත්තටම වර්ණ ඡායා මාත්‍රයක් තමයි සනිදස්සන වෙන්නේ හැම නිතරම. එහෙනම් ඒ පෙනීම සකස් වෙච්ච තැනදී අපිට කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ මේ පෙනීම කියන එක රූපේ තිබිලා ආවයි. එහෙම නැත්නම් වේදනාව කියන එක රූපේ තිබිලා ආවයි කියලා. නිතරම අපි දකින්න ඕන ස්පර්ශය නිසා වේදනාවක් හටගත්තා. මේ වේදනා මට්ටමින් එහෙම නැත්නම් දිට්ඨ මට්ටමින් තමයි අපිට ලෝකය කියලා යමක් මුණ ගැහුණා නම් මුණ ගැහුණේ. මෙන්න මේ පෙනීම කියන කාරණාව ඉතිරි නැතුවම Nirodha විච්ච තැනකදී ඊළඟට මොකද්ද වෙන්නේ මනට ධම්මඝට්ටණය වෙලා ආවර්ජනය කරලා දෙනවා මේ මගේ gederනේ මේක ඊයේත් තිබුණානේ අදත් තියෙනවනේ කියලා. එතකොට අපිට තේරෙන්නේ නැති වුණාට මේ මගේ gederනේ ඊයේත් තිබුණු අදත් තියෙන කියන තැනට එනකොටම ඊයේ ජීවත් වෙච්ච මම කාලයක් තිස්සේ ජීවත් වෙච්ච මම ගේ හදපු මම gedara ජීවත් වෙච්ච මම මතුවට ජීවත් වෙච්ච මම ඉන්නව නේද කියන සංකල්පයක් එහෙම නැත්නම් පුජ්‍යල භාවයක් එතන නිතරම ගොඩ නැගෙන සක්කායක්. එහෙනම් අපි හොඳටම දකින්නට අවශ්‍ය කරනවා මෙතනදී ඊයේ මම ඉන්නවනේ කියන හැඟීම මේ මොහොතේදී ඊයේ මං මේ ගෙදර ජීවත් වුණානේ මං මේ ගෙදර හැදුවානේ කියන ටික අපිට ආවර්ජනය කරලා දෙන්නේ අතීත මතක සටහන් තුලින් මේ මොහොතේදී මිසක අතීතයේදී අතීතය සිහිපත් කරන්නේ මනට ධම්ම ගැටල මේ මොහොතේදී මිසක අතීතයේ ඉඳලා ජීවත් වෙච්ච පුජ්‍යලයක් හිටියා නෙමෙයි. ඒ ධර්මතා එතන එතනම හේතුප්‍රත්‍යයෙන් සකස් වෙලා ඉපිද නිරෝධ වෙච්ච ධර්මතා. එහෙනම් මේ මොහොතේදී මනට ධම්මයක් ඝට්ටණය වෙලා ඒ අතීත මතක සටහන් ඝට්ටණය වෙලා මේක gedarakke කියන එක සිහි ගන්නවා. දැන් මෙහෙම හිතමුකෝ. මේක තෝරගන්න පහසුවට මම මේ විදිහට කියන්නම්. අපි මේ මොහොතේදී ඒ වර්ණ සටහන ගැටිලා එහෙම නැත්නම් අපි තව විදිහකට ගත්තොතින් අපිට මේ වර්ණ සටහනක් ගැටුණ අය ඇහැ සහ වර්ණ සටහන ගැන පවා කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ වේදනාව කියන තැනේ. එහෙම නැත්නම් පෙනීම කියන තැනේ. පෙනීමක් සකස්ුනේ නැතිනම් අපිට කොයිම මොහොතකවත් ඇහැ ගැන රූපේ ගැන කතා කරන්න අවස්ථාවක් යෙදෙන්නෙත් නැහැ. අනේ පෙනීම සකස් වෙච්ච තැනදී තමයි අපිට ඇහැ ගැන රූපේ ගැන කතා කරන්නට අවස්ථාව පවා යෙදිලා තියෙන්නේ. මෙන්න මේ පෙනීම කියන කාරණාව ඉතිරි නැතුව හටගෙන නිරෝධ වෙච්ච තැනදී හේතුප්‍රත්‍ය නිපදිලා මනසෙන් ආවර්ජනය කරනවා මේ කහ පාට රතු පාට නිල් පාට මේ මගේ gedarය කියලා සිහි ගන්නවන ගතියක් තියෙනවා. අපි හිතමුක එකපාරටම අපි දැස් දෙක පියා ගන්නවා අපේ ගේ ඉස්සරහා ඉඳගෙන. අපි බෑග් දෙක පියාගත්තට පස්සේ අපිට මනසෙන් ආවර්ජනය කළා දෙනවා මම මේ ගේ ඉස්සරහා නේද ඉන්නේ මගේ ගේ ඉස්සරහා මම මේ වාඩි වෙලා ඉන්නවනේ කියලා මනසෙන් ආවර්ජනය කර කර මනට ධම්ම ගෙටි ගෙටි ඒ වේදනාව ඒ දැන ගැනීම ඒ මොහොතට පහල කරලා දෙනවා. එතනත් අපි කියන්නේ මනට ධම්මයක් ගැටිලා මනෝ විඥානයක් පහල වෙලා ඒ තුන්දෙනාගේ ස්පර්ශින් වේදනාවක් පහල වෙලා මෙන්න මේ වේදනාවට තමයි අපි කියන්නේ දැනගන්න මට්ටම. තව දිගට කිව්වද මේ මගේ ගේ ඉස්සරහා නේද මං වාඩි වෙලා ඉන්නේ ඉන්නේ කියලා සිහි කර කර ඉන්නකොට අපි හිතමුකෝ අතීතයේ ඉඳලා මේ දක්වා අපි ගත මතක සටහන් සියල්ල අපි අමතක කළොත් මොහොතකට අපි හිතමු සියලු මතක සටහන් අපෙන් අහිමි වෙලා යනවා කියලා මේක උපමාවක් තෝරගන්නට කියන්නේ පහසුවට ඒ සියලු මතක සටහන් අහිමි වෙලා ගියොතින් නැති වෙලා ගියොතින් අපිට දැන් හැඟීමක් නෑ ඇස් දෙක පියාගෙන ඉන්නකොට මේ මගේ ගේ ඉස්සරහා නේද ඉන්නේ කියන හැඟීම අන්න අයින් වෙලා යනවා. එයි අතීත නාම ගෝත්‍ර මතක සටහන් අයින් වෙච්ච නිසා. දැන් අපි හිතමු මේ මතක සටහන් කිසිවක් නැතුව ඇස් දෙක ඇරලා බලනවා. අන්න ඒ ඇස් දෙක ඇරලා බලනකොට දැන් අතීතේ මම ජීවත් වෙච්ච gedara නෙමේ. අනාදිමත් කාලයක් තිස්සේ මං දුක් විඳලා නෙමේ gedara හැදුවේ. මේ gedara අතීත අනාගතයට පවතිනවනේ කියන හැඟීම් මොකක්වත් එන්නේ නැහැ. කාලයක් තිස්සේ ජීවත් වෙච්ච මම ඉන්නවා. එවැනි gedarak තිබ්බා කියන හැඟීමක් නැහැ හැබැයි අතන මොකද්ද වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියන න්‍යායම ධර්මය ස්පර්ශය නිසා අන්න වේදනාවක් හටගත පෙනීමක් හටගත්තා. ඒ මත පදනම් වෙලා අපිට පුජ්‍යල භාවයක් ගොඩනගෙනවා ඇහෙන් දැකපු රූපයක් තිබුණා ඊයේ තිබුණු අදත් තියෙන මතුවටත් පවතින ඒ ඇහැ දරාගත මම කියලා කෙනෙක් හිටියයි කියලා. හැබැයි මෙතන සිද්ධ වුණේ අර ස්පර්ශය නිසා දැනගත් දැනීම මාත්‍රේ මත පදනම් වෙලායි ඇත්තටම ඇහැගෙන රූපේ ගැන අපිට කතා කරන්නට අවස්ථාව යෙදුණේ. එහෙනම් දැන් අපි තෝරගෙන බලමු මෙන්න මෙතනදී අපිට දැනෙන දෙයක් තමයි හැම නිතර මෙහෙමනම් සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඉතිරි නැතුව මේ හේතු නිරෝධ වීමෙන් අතීතයට ගෙවිලා ගියපු ධර්මතාවයක් මනසෙන් සිහි ගන්ව ගන්න පුජ්‍යලභාවයක් සකස් කරලා දෙන දිට්ටියක් තියෙනවා. මෙන්න මේක තමයි සීලබ්බත දිට්ටිය එහෙම නැත්නම් අපි තෝරගන්න ඕන පරාමාස දිට්ටිය වෙන්නේ. ඉතින් මේක එක පැත්තකින් ගත්තාම අපි නොදන්නා වුණාට සීලබ්බත පරාමාසයක් දක්වම යනවා මොකද? මේ න්‍යාය ධර්මයේ නොදන්නකම නිසායි අන්‍ය ධර්ම සරණ යන්නට අන්‍ය වෘත සරණ යන්නට අපි යන්නේ. මොකද කාලයක් තිස්සේ පවතින දෙයක් තියෙනවාය. ඒ තියෙන දේ ගෙවි ගෙවි වෙනසි වෙනසි යන විදිය බැලුවම නිවන් දකින්නට පුළුවන්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ පැවතිච්ච මම කියලා සත්වයක් ඉන්නවාය, පුජ්‍යලයක් ඉන්නවාය. එයා දිර දිරා වැහැරි වැහැරි එයාගේ නැතිවීම, එයාගේ දිරීම දැක්කට පස්සේ නිවන් දකින්න පුළුවන් කියන වෘතයකට වැටෙනවා නම් වැටෙන්නේ ඒ වෙනුවෙන් යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ කැප කරනවා නම් කැප කරලා තියෙන්නේ මෙන්න මේක සීලබ්බත පරාමාසයක් බවට පත් වෙනවා. එහෙනම් දැන් අපි තෝරගන්න ඕන සබ්බන් රූපම් පරාමට්ටම් කිව්වට පස්සේ මේ පරාමාස වූ ධර්මතාවයන් අවිද්‍යාසගත දිට්ඨියේ තුල ඉඳලා යෙදෙනකොට තමයි රූපේ ඇති බවට හම්බෙලා රූපේ පරාමට්ට ධර්මයක් බවට පත් වෙන්නේ. එහෙනම් මෙතනදී තෝරගන්න ඕන කොයිම මොහතකවත් රූපය කියන කාරණාව අපිට මුණ ගැහිලා නැති බවත් අපිට නිතරම මුණ ගැහිලා තියෙන්නේ මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්නේ වේදනා කියන මට්ටමක් බවත් ඒ වේදනාව මත පදනම් වෙලා මනසෙන් අපිට ආවර්ජනය කළ දෙන අතීත මතක සටහන් එක්ක එකතු කරලා පුජ්‍යලත්වයක් නියෝජනය කරලා මේ වැරදි සහගත ditthිය නිසා පරාමාස ධර්මයන් සහිත සිත් પરම්පරාවන් පහළ වෙනවා. එතකොට මෙන්න මේ පරා මාස විදිහට අපි කතා කළා ditthi සහ තෘෂ්ණා කියලා කාරණා දෙකක්. මේ වැරදි ditthිය මත පදනම් වෙලා තමයි තෘෂ්ණාව කියන එක ගොඩ නැගෙන්නේ කියලා එතනදී කතා කළා. මොකද පුජ්‍යලත්වයක් නියෝජනය කරගෙන මට කැමැති අකමැති රූප මේ ලෝකේ තියෙනවායි කියන තැනටපත් වෙලා මෙන්න මේ ධිට්ඨිය තුල ඉඳලා බලාපොරොත්තුවක් සකස් කරගන්නවා. අර අහවල් අහවල් රූපයෙන් මගේ කැමැත්ත ඉෂ්ට කරලා දෙනවා. <clears throat> අර අසවල් අසවල් රූපයෙන් මට යම් ආස්වාදයක් සුවයක් ගෙනල්ලා දෙනවා කියන තැන මූලික කරගෙන මෙන්න මේ යන් ලෝකේ පිය රූපං සාත රූපං තණ්හා uppajjamana uppajjati එත නිවිසමානා නිවිසති කියපු විදිහට මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ මේ ලෝකේ රූප තුල තියෙනවායේ මේ ලෝකයෙන් අපිට ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ගෙනල්ලා දෙනවයි කියන ඔන්න ඔය වැරදි සහගත දැක්ම තුල ඉඳලා තෘෂ්ණාව පහළ වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේක තමයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. සබ්බන් රූපම් පරාමට්ටන් කියන කාරණාව තුල ඉඳලා ඇයි මේ රූපේ පරාමට්ට බවටපත් උනේ කියලා. හැබැයි යථාර්ථයේ රූපේ පරාමට්ටයි කියලා ගත්තම අපි හිතන්නට එපා. පවතින රූපයක පරාමට්ට ස්වභාවයක් මේ කතා කරන්නේ කියලා. නෑ ඉපෙද නිරෝධ වෙන රූපය පවතින රූපයක් කියලා ගත්ත පරාමාස දිට්ඨිය නිසා මෙන්න මෙතනදී අපි තෝරගන්න ඕන රූපේ ඉපදිලා නිරෝධ වෙනවා කියුවට පස්සෙත් අපිට රූපේ පැත්තෙන් ගත්තට පස්සේ ඇත්තටම රූපස්කන්ධය කියන එක මුණ ගැහිලා තියෙනෙත් වේදනා මට්ටමකින්. එහෙනම් මේ පරාමාසය යෙදිලා තියෙන්නේ ඇත්තටම රූපයක් තුල නෙවෙයි. එතකොට රූපේ විදියට හඳුනගන්න වේදනාව තුළ එහෙම නැත්නම් රූපයක් විදියට හඳුනාගත්තා වූ වේදනා සංඥා සංකාර විඥාන කියන තැනකදී චිත්ත චෛතසික මට්ටමින් තමයි අපිට නිතරම මේ රූපේ පරාමට්ටය කියලා මුණ ගැහෙන්නේ. හැබැයි දුට්ටියක් තියෙනවා නම් වැරදි සහගත රූපේ පවතිනවා කියලා. අන්න ඒ මොහොතේදී අපි කතා කරන්නේ රූපේ පරාමට්ට ධර්මයක් කියලා. පරාමාස ධර්මයන් යෙදෙන අවිද්‍යාව සහගත දිට්ඨි සහ තෘෂ්ණා දෙකකින් තමයි පරාමට්ට වූ රූපයක් තියෙනවය කියන පරාමට්ට වූ ධර්මයක් නිර්මාණය කළා දෙන්නේ තව පැත්තකින් තව විදිහකින් අපි කතා කරනවා නම් ඊළඟට අපි අද දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා සබ්බන් රූපන් උපාදානීයන් කියන ධර්ම කාරණාව සබ්බන් රූපන් උපාදානීයන් කියනකොට අපි මෙතනදී කතා කරන්න ඕන රූපය උපාදානීය ධර්මයක් බවට පත් වෙනවයි කියලා මෙතනක් කතා කරන්නේ පවතින රූපයක් උපාදාන වෙනවයි කියන තැන නෙවෙයි මෙතන සාකච්ඡා කරන්නේ පවතින රූපයක් තියෙනවයි කියන වැරදි සහගත දිට්ඨිය මත පදනම් වෙලාමයි මෙතනත් මේ උපාදානී කියන කාරණාව සකස් වෙන්නේ. සබ්බන් රූපන් උපාදානීයන් කියවට පස්සේ මෙතන අපිට විශේෂයෙන් සාකච්ඡා කරන්න තියෙනවා උපාදාන සහ උපාදානීය කියන තැන. උපාදාන කියලා කියන්නේ උපාදාන කියනකොට අපිට කතා කරන්න තියෙනවා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්වාද උපාදාන කියලා උපාදාන හතරක්. ditthi උපාදාන කියලා කියන්නේ කාම උපාදාන කාම උපාදානය කියන කාරණා මුලින්ම සාකච්ඡා කරන්නට ඕන. කාම උපාදානය කියලා කියන්නේ අර ditthi උපාදානය හා සම්බන්ධම කාරණාවක් එහෙම නැත්නම් පරාමට්ට ධර්ම සහ සම්බන්ධවම ගොඩනැගෙන කාරණාවක් කැමැති රූප මේ ලෝකේ තියෙනවාය අකමැති රූප මේ ලෝකේ තියෙනවායි කියනා වූ වැරදි සහගත පරාමාස ditthිය නිසාම තමයි කාම උපාදාන ඇති වෙන්නේ මට කාමයේ ගෙනල්ලා දෙන මට කාමයේ ලං කළලා දෙන බොහොම සැපයක් සුවයක් ලං කළලා දෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් මේ ලෝකෙ තුල තියෙනවායි කියන තැන ඉඳලා ලෝකේ පරිහරණය කරන්නට පටන් ගත්තට පස්සේ මෙන්න මේ පුජ්‍යල කාමය සකස් වෙන්නට පටන් ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එතකොට අපි තෝරගන්න ඕන මෙතනදි මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියනකොට අපිට කොයිම මොහොතකවත් මේ සංකල්පිත කියන දේවල් කෙනෙක් හදනවයි කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ සංකල්පිත පවා ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ හේතුඵල රටාවකට අනුව අවිද්‍යාසහගත දැක්මේ ඉඳලා කටයුතු කරගෙන යනකොට අපිට මේ සමාජය කියලා එකකින් සංකල්ප ගොඩක් ඉගෙන ගත්තාය මම ඒ ඉගෙන ගත්ත තැන ඉඳලායි මම මේ කටයුතු කරන්නේ කියලා නැවත පුජ්‍යලක භාවයකින් ගන්නට පුළුවන් කමක් නැහැ. අපි එතනත් දකින්න ඕන මේ ලෝකේ සංකල්ප ටික කියන එක අපි ඉගෙන ගත්තා කියලා පුජ්‍යල භාවයෙන් ගත්තට ඒ සංකල්ප ටික පව අපිට මුණ ගැහිලා තියෙන්නේ ditta sutamuta විඤ්ඤාත කියන විදිහට. පෙනීම් මෙහිම් දැනීම් දැනගැනීම් කියන විදිහට පංච උපාදානස්කන්ධ ලෝකයේ තුලින් අපිට මුණ ගැහුණ මිසක් ඒ සංකල්පිත ටිකත් අනේ සංකල්පිත ටික හේතු ප්‍රත්‍ය මුණ ගැහුණට පස්සේ ඒ ධර්මතා ටික තමයි අද දවසේදී රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් ඇහැ කන නාසය දිව ශරීරය කියන காரணා ඉපදෙන තැනදී එහෙම නැත්නම් දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන காரணාවන් පහළ වෙන තැනදී අපිට මනට ධම්ම විදියට ඝට්ටනේ වෙලා ඒකත් පටිච්ච සමුප්පන්නෝ මේ මොහොතේදී සංකල්ප ටික මෙනෙහි කරලා දෙන්නේ එහෙම නැතුව සංකල්ප දරාගත්ත සංකල්ප ඉගෙනගත්ත කාලයක් තිස්සේ ජීවත් වෙච්ච පුජ්‍යලයක් ඉන්නවයි කියන හැඟීමෙන් ඒකත් පරිහරණය කළොතින් ඒකත් අපි වැරදි දිට්ඨියකට යනවා එහෙනම් දැන් තෝරගන්න ඕන අපි මෙන්න මේ සබ්බන් රූපන් උපාදානීයන් කියන තැනදී කාම උපාදාන ගොඩ නැගෙන්නේ මෙන්න මේ විදිහට අර සංකල්පිත වශයෙන් මේ ලෝකේ පටිච්ච සමුප්පන්නව දිට්ඨ සුතමුත විඤ්ඤාත විදිහට ගත්ත මතක සටහන් එහෙම නැත්නම් නාමගොත්ත අවදි කරලා දීලා පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න තැනදී මෙනෙහි කරලා දෙනවා අසවල් අසවල් රූපේ මට පේනවයි අසවල් අසවල් ශබ්දේ මට ඇහෙනවලයි අසවල් අසවල් ගන්ධේ මට දැනෙනවයි අසවල් අසවල් රසේ මට දැනෙනවයි අසවල් අසවල් පහස මට දැනෙනවයි ඒ රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් තුල මහා සැපයක් තියෙනවයි. ඒක මම හොයාගෙන යන්නට ඕන කියන පුජ්‍යල කාමයේ නිර්මාණය වෙලා මෙන්න මේ වැරදි සහගත විදිහට මොකද්ද වෙන්නේ? කාම උපාදානයන් බිහි වෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ කාම උපාදානයන් බිහි වෙනවා කියනකොට කොයිම මොහතකවත් ගන්න එපා ඊයේ තිබුණු අද පවතින මතුවටත් පවතින රූපයක් තියෙනවා ඒ රූපය වෙනුවෙන් ඇතුලේ ඉඳලා කෙනෙක් කාමයේ හදාගන්නෝ අය ඇතුලේ ඉඳලා යම්කිසි කෙනෙක් තමන්ගේ හිතින් කාම උපාදාන ගොඩනගනවායි කියලා ගන්නට සුදුසු නැහැ. මොකද මෙතනදී කාම උපාදාන ගොඩනගෙන යම් පුජ්‍යලයක් ඉන්නව නෙවෙයි. අවිද්‍යාසහගත ditthියෙන් යුක්තව පරාමාස ditthියෙන් යුක්තව ලෝකේ පරිහරණය කරන මොහොතක් මොහොතක් පාසාම ඒ පරිහරණය තුලම තමයි මෙන්න මේ විදිහට කාම උපාදාන සකස් කරන සිත් પરම්පරාවන් ගොඩනැගෙන්නේ. එහෙනම් මේ උපාදානයේ විදිහටත් පහළ වෙන්නේ සිත් પરම්පරාවක් මිසක එහෙම නැතු පුජ්‍යලයක් ඉඳලා එළියේ රූපයකට කාම උපාදානයක් ඇති කරගන්නවා නොයයි කියන තැන අපි දකින්න ඕන. මොකද අපිට රූපේ මුණ ගැහිලා නැති බවත් රූපය කියන කාරණාව වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටිකකින් නාම ධර්මතා ටිකකින් පමණක්ම අපිට මුණ ගැහෙන බව අපි සාකච්ඡා කළා පසුගිය දේශනා තුලින්. එහෙනම් අපිට මෙන්න මෙතනදී නුවණක් පහළ වෙන්න ඕන. නිතරම මෙන්න මේ කාම උපහාදානය කියන එක ගොඩ නැගෙන්නේත් වේදනා සංඥා සංකාර ටිකක් ගොඩ නැගෙන තැනකදී එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් ඉපදිච්ච ධර්මතාවයක් ඉතිරි නැතුව නිරෝධ වෙච්ච තැනකදී ඒ ධර්මතාවයේ පවතිනවා ඒක දකින පුජ්‍යලයක් ඉන්නවා ඒක විඳින්නෙක් ඉන්නවා කියලා ගත්ත පුජ්‍යල දෘෂ්ටිය මත පදනම් වෙලා මෙන්න මේ කාම උපාදානය කියන එක ගොඩ නැගෙනවා මේක නිතරම දකින්නට ඕන එහෙනම් අපිට නුවණක් තියෙන්නට ඕන මේ කාම කාම උපාදාන කියන එක ගොඩ නැගෙන්නේ පටිච්ච සමුප්පන්න න්‍යාය ධර්මයෙන් තොරව ලෝකේ කැමැති රූප තියනවායි අකමැති රූප තියනවායි කියලා ගත්ත අවිද්‍යාසහගත සිත් પરම්පරාව නිසා හැම නැත්තම් අවිද්‍යාසහගත දිට්ඨිය නිසා කියන කාරණාව. ඊට පස්සේ අපි කතා කරනවා කාම උපාදාන, ditthi උපාදාන. ditthi උපාදාන කියලා කියන්නේ මේ විදිහම කාරණාවක් තමයි දිට්ඨියක් ගොඩ නැගෙනවා මට කැමැති රූප අකමැති රූප මෙන්න මේ ලෝකේ තියෙනවා ඒ නිසා මෙන්න මේ අහවල් රූපේම කැමැති එකක් මට. ඒකම මං ලං කරන්න ඕනේ. ඒකම මං විඳින්න ඕනේ. උපමාවක් වශයෙන් ගත්තම අසවල් අසවල් කෑම මෙන්න මේ වගේ රසයෙන් යුක්තයි. අහවල් කඩේ කෑම මෙන්න මේ වගේ රසට තියෙනවා. ඒ කෑමම ගෙනල්ලා මම කන්නට ඕන භුක්ති විඳින්නට ඕන කියලා ආදී වශයෙන් මෙන්න මේ විදිහට දිට්ඨියක් ගොඩ නැගෙනවා. මෙන්න මේ දිට්ඨිය මත පදනම් වෙලා මොකද්ද වෙන්නේ? කාමයේ ගොඩ නැගෙනවා. එහෙම නැත්නම් ditthi upadhanaye කියන කාරණාව ගොඩ නැගෙනවා. මෙන්න මේ තුල ඉඳලා කටයුතු කරනකොට පුජ්‍යල භාවයෙන් යුක්තව කටයුතු කරනකොට මෙන්න මේ විදිහේ ditthi upadhanayam ගොඩ නැගෙන බව අපි දකින්නට ඕන. ඊළඟට අපි කතා කරන්නට ඕන කාම උපාදාන, ditthi උපාදාන වලින් පස්සේ අපිට කතා කරන්නට තියෙනවා අත්වාද උපාදාන කියන කාරණාව. මේ අත්වාද උපාදානය කියන එක බොහොම දරුණුයි. ඒ තුල තමයි අපිට කතා කරන්න තියෙන විසි ආකාර සක්කාය දිට්ඨියම. දැන් අපි තෝරගන්න ඕන අතවාද උපාදානයක් කියලා කියන්නේ රූපයේ තුල මා ඇත මා තුල රූපය ඇත රූපේ මායි මා රූපය ආදී වශයෙන් ගත්තා වූ මහා බැඳීමක් තියෙනවා නිගමනයක් තියෙනවා එහෙම නැත්නම් රූපේම මම කොට සලකනවා මම රූපේම කොට සලකනවා රූපය තුල මා ඇත කියලා සලකනවා මා තුල රූපයක් ඇත කියලා ගත්තා වූ දෘෂ්ටියක් ගොඩනැගිලා තියෙනවා එතකොට වේදනාව තුල මා ඇත මා තුල වේදනාව ඇත වේදනාව මමයයි මම වේදනාවයයි කියලා ගන්නවා සංඥාව තුල මා ඇත මා තුල සංඥාව ඇත මම සංඥාවමයි සංඥාව මමමයි කියලා අරගෙන තියෙනවා එතකොට සංඛාරයේ තුල මා ඇත මා තුල සංඛාරය ඇත සංඛාරයේ මමයි මම සංඛාරයයි කියලා ගත්තා වූ නිගමනය විඥාණය තුල මා ඇත මා තුල විඥාණය ඇත විඥාණය මමමයි මම විඥාණයමයි කියලා ගත දැඩි ලෙස ආපු අත්වාදයක් එහෙම නැත්නම් පුජ්‍යල වාදයක් ආත්මවාදයක් තව පැත්තින් කිව්වොතින් මුල් බැහැගත්ත නිසාම මොකද්ද කරන්නේ රූපය තුල මා ඇත කියලා ගත්තට පස්සේ මම රූපයයි කියලා ගත්තට පස්සේ මා තුල රූපේ පිහිටලා තියෙනවායි කියලා නිගමනයකට බැසට පස්සේ මම කියනා වූ දිට්ඨියෙන් ඇත කියන අන්තයෙන් දැඩි ලෙසම උපාදාන වෙන්න පටන් ගන්නවා. එහෙනම් දැන් අපි දකින්නට ඕන කාම උපාදාන මත ඉඳලා ditthi උපාදාන මත ඉඳලා මෙන්න මේ විදිහට ගොඩ නැගෙන අත්වාද උපාදානය කියන එක අති දරුණු කාරණාවක්. එහෙනම් දැන් අපි දකින්නට ඕන මෙන්න මේ අත්වාද සංකල්පය තුල මුල් බැහැගෙන තමයි වැඩි පිරිසක් වැඩි දෙනෙක් ධර්මය දකින්නට පව උත්සාහවන්ත වෙන්නේ. රූපය තුල මා ඉන්නවයි කියන නිගමනයේ ඉඳලා මාව නිවන් දක්වන්නට. එහෙම නැත්නම් මට දුකක් එනවාය, මම දුක් විඳිනවාය, මම ජාති දුකින් පෙළෙනවය මම ජරා දුකින් පෙළෙනවය මම මරණ දුකින් පෙළෙනවය මම ව්‍යාධි දුකින් පෙළෙනවය මම ශෝක පරිදේව දුක් දෝමනස්යන්ගෙන් පෙළෙනවය මට කොයිතරම්නම් දුකක්ද කියන තැනටපත් වෙන මොකද්ද හැබැයි මෙතන තියෙන්නේ අපි තෝරගන්න ඕන අත්වාද උපාදානය තුල මුල් බැස ගැනීමක් රූපය තුල මම ඇත කියලා දැඩි වෑරම් මා තුල රූපය ඇත කියලා දැඩි වෑරම් රූපේ මමයි මම රූපයයි කියලා දැඩිව ගත්ත නිගමනයක ඉඳලා පුජ්‍යල භාවයේ තුල ඉඳලා අත්වාද උපාදානය තුලම පිහිටලා නිවන සාක්ෂාත් කරන්න ක්‍රමයක් හොයනවා. හැබැයි මේක කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එහෙනම් අපිට දැන් නුවණක් තියෙන්න ඕන ඥානයක් තියෙන්න ඕන මෙන්න මෙතන පිහිටලා කටයුතු කරනකොට කවදාකවත් අපිට නිවන කියන කාරණාවකට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් අපි බලන්න ඕනේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ ජාති දුක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගැන විග්‍රහ කළා නැද්ද කියලා දීලා නැද්ද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි ජරා මරණ මා වෙත නොපමිනෙන්නේ නම් කොයිතරම් හොඳද කියලා අසෘතවන්ත පුතඥයෝ හිත හිත ඉන්නවා. හැබැයි අපි තෝරගන්න ඕනේ මේ ජරා මරණ කියන දේවල් ශෝක පරිදේව කියන දේවල් මා වෙත නොපිමිනෙන්නේ නම් කොයිතරම් හොඳද කියලා හිත හිත හිතේට වැඩක් නෑයි මේක මම කියලා සත්‍යයකට පුජ්‍යලයකට උරුම වෙන දෙයක් නෙවෙයි අපි දකින්නට ඕන ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස එන්නේ කොයි විදිහටද කියන එක බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයට අනුකූලව පෙන්වලා දීලා තියෙනවා ජාතිපච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති කියපු තැනකින් පෙන්වුවා මිසක ජාතිය ප්‍රත්‍ය කරගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ය නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මෙසක මාහට ජාති දුක එනවා මට ජරා දුක එනවා මට මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් එනවා කියලා පෙන්නලා නැහැ මට එනවනම් මොකද්ද කරන්න ඕන මම කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවනම් මට මේ ජාති ජරා මරණ නැති කර ගන්නට නවත්ත ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නත් ඕන මට හිතලා බලලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මේක පටිච්ච සමුප්පාදයෙන් අවිද්‍යාව නැසනකම් එහෙම වෙන්නේ නැති බව අපිට පටිච්ච සමුප්පාදයේ විග්‍රහ කරගත්තම තේරෙනවා. එහෙනම් ජාතිය ප්‍රත්‍ය කරගෙන ජරා මරණ පහළ වෙනවා. එහෙනම් ජාතිය කාගේද කියලා ඇහුවොත් ඒක මගේ ජාතියක් නෙමෙයි. උපාදාන නිසා ජාතිය පහළ වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්නන. භවය නිසා ජාතිය පහළ වෙන බවයි පෙන්වන්නේ. එහෙනම් භවපච්චයා ජාති කියලායි පටිසමුපාදයේ විග්‍රහ වෙන්නේ. එහෙනම් භවයේ කාගේද කියලා ඇහුවට පස්සේ මම භවය හදාගෙන මගේ භවයක් නෙවෙයි. උපාදාන පච්චය භව. උපාදානයේ නිසා භවයේ ගොඩ නැගුණා කියලා තනින් අපි දකින්න ඕන. එහෙනම් උපාදානයේ කාගේ? මම විසින් උපාදාන ඇති කරගත්තත් නෙවෙයි. එහෙනම් මම විසින් උපාදාන ඇති කරගත්තා කියන තැනටපත් වුණා නම් අර අත්වාද උපාදානයේ තුල දැඩි ලෙසම මුල් බැහැගෙන තියෙනවා. එහෙනම් මෙන්න මෙතනදී පටිච්ච සමුප්පාදයේ තුල ක්‍රියාත්මක වෙන සත්‍ය පුජ්‍යලයක් ඉන්නව නෙවෙයි කියන තැන අපි තෝරගත්තා නම් මේක පටිච්ච සමුප්පන්නයි කියලා. මෙන්න මේක නොදන්නකම නිසාම උපාදානය කරන්නේ මමය. ඒ නිසා මම මෙන්න මේ උපාදානය නැති කරන්න ඕන කියන තැනට ආවට පස්සේ අත්වාද උපාදාන කියන තැනට අපි කොටු වෙනවා අහු වෙනවා. එහෙනම් උපාදානයේ කාගෙන්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒක එහෙම අහන එක වැරදි කියලා කියලා තියෙනවා. ඒක අහන් ඇසිය යුත්තේ ওই විදිහට නෙමෙයි. ඒක අහන්න ඕන උපාදානයේ කුම ප්‍රත්‍ය කරගෙන පවතිනවාද කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දීලා තියෙනවා. එහෙනම් අපි දකින්නට ඕන. තෘෂ්ණාව ප්‍රත්‍ය කරගෙන උපාදාන ඇති වෙන බව. තණ්හා පත්‍ය උපාදාන. ඒක තණ්හාව කාගේද? එහෙනම් මේ තණ්හා වෙන කවුරුවත් ඉන්නව නෙවෙයි. එහෙනම් අපි දකින්නට ඕන මෙතනදී පවා මේ තණ්හාව කාගේවත් නෙවෙයි. වේදනා පත්‍ය තණ්හා. වේදනාව ඇසුරු කරගෙන තණ්හාව පවතිනවා. එහෙනම් වේදනාව කාගේද කියලා ඇහුවොතින් වේදනාව කාගේවත් නෙවෙයි. පස්සපච්චය වේදනා. ස්පර්ශය තුලින් වේදනාව පහළ වෙන බව අපි නුවණින් දකින්නට ඕන. එහෙනම් මෙන්න මේ විදිහට බැලුවම අපිට තේරෙනවා වේදනාව කියන කාරණාව මත පදනම් වෙලයි තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන හට ගැනීම සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ වේදනාව කියන මට්ටමින් තමයි තණ්හාව උපදින්නට යම් දැනීමක් දැන ගැනීමක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ. එතකොට අපි තෝරගන්න ඕන ස්පර්ශය නිසා පහළවිච්ච වේදනාවෙන් තමයි අපිට ලෝකයේ දැනීම් හැඳිනීම් කියන සියල්ලම පංච උපාදානස්කන්ධය කියන එක මුණ ගැහෙන්නේ. මෙන්න මේ විදිහට නුවණ මෙහෙवला අපි නොදන්නා කම නිසා මෙන්න මේ පුජ්‍යල භාවයෙන් යුක්තව අත්වාද උපාදානය තුල මුල් බැහැ ගන්න පටන් ගන්නවා. එනම් බොහොම දරුණුයි මේ අත්වාද උපාදානය කියන එක. එනම් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්වාද උපාදාන කියන ටික පිළිබඳ අපි විග්‍රහ කරගන්නට යෙදුන අද දවසේදී. එනම් මේකේ විශේෂයෙන්ම අපි කතා කරන්නට යෙදුනේ කුජල භාවයක් සකස් කරන දැඩිසේ මුලාවටපත් වෙන උපාදානයේ විදිහට අත්වාද උපාදානය කියන උපාදානය. මේ අත්වාද උපාදානය තුල පිහිටලා කටයුතු කරනකොට අනිත් සියලු උපාදානයන් ඇති වෙන බව අපි දකින්නට ඕන. එතකොට වැරදි නිගමනවල මුල් බැහැගෙන මෙන්න මේ පුජ්‍යල භාවයෙන් යුක්තව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මතාම ආත්ම භාව කරගෙන එහෙම නැත්නම් පුජ්‍යල භාව කරගෙන ඒ තුල දැඩිසේ පුජ්‍යලයක් ඉන්නවයි කියන නිගමනයකටපත් වෙලා කටයුතු කරන තාක්කල් අපි කොයිතරම් ඒ දැක්ම තුල ඉඳලා නිවන් සාක්ෂාත් කරන්න ඕන දුක නැති කරගන්නට ඕන කියලා හිතුවට ඒක කවදාකවත් කරන්නට පුළුවන් කාරණාවක් නෙවෙයි මොකද අත්වාද උපාදානයක් බවට මෙන්න මේ කාරණාවපත් වෙනවා අපි වැඩි දෙනෙක් බැලුවට පස්සේ නිවන් දකින්නට උත්සාහ කරන උත්සාහවන්ත වෙන බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ මෙන්න මේ කියන අත්වාද උපාදානයට දැඩිසේ කොටු වෙලා. මේ අත්වාද උපාදානය තුල දැඩිසේ කොටු වෙලා කටයුතු කරන තාක්කල් අපිට කවදාකවත් නිවන් දර්ශනයකට එන්න පුළුවන් කමක් නැහැ. අපි කොයි විදිහට හිතුවත් එහෙමනම් මේ ලෝකය අපිට කැමති විදිහට නැහැ. මට කැමති විදිහට පවත්වන්න බෑ බෑ කියලා හිතන හැම තැනකදීම අපි තෝරගන්න ඕන. මෙන්න මේ අත්වාදයේ තුල ඉන්නවා නම් මට කැමතිසේ නෑ කියනකොට පුජ්‍යලයක් ඉන්නවයි කැමැත්ත අකමැත්ත මේ ලෝකය තුල හදා ගන්න කියලා හරි. මේ ලෝකයේ තුල කැමති විදිහට නැති බව දකින්න යම් පුජ්‍යලයක් ඉන්නවයි කියන දෘෂ්ටියට වැටුනොත් හරි. එහෙම නැත්නම් මෙන්න මේ ලෝකයේ තුල අනිත්‍ය භාවය දකින්නට හෝ මේකේ අස්තිරත්වය දකින්නට යම් පුජ්‍යලයක් මේක ඇතුලේ මුල් බැහැගෙන ඉන්නවායි කියලා ගත්තොත් අන්න එතනදී අපි අත්වාද උපාදානයේ ඇතුළේ ඉඳලා අඳුර තුල ඉඳලම අපි මොකද්ද කරන්නේ අඳුරෙන් අඳුර නසන්නට උත්සාහවන්ත වෙනවා වගේ වැඩක් කරන්නේ කවදාකවත් අඳුරෙන් අඳුර නසන්නට පුළුවන් කමක් නැහැ මෙන්න මේ වැරදි සහගත අත්වාදයේ කියන එක අයින් කරගන්න ඥාන දර්ශනය ආලෝකයේ ප්‍රඥාව සම්මාදිට්ඨි නුවණ පහළ වුණොත් අන්න එදාට අඳුර නැසිලයයි. එහෙනම් අඳුර නසන්න අඳුර තුල ඉඳගෙන අඳුර උපයෝගී කරගන්න කොයිතරම් උත්සාහ කළත් මේක සිද්ධ වෙන කාරණාවක් නෙවෙයි. ආලෝකයේ පහළ විච්ච දවසට අඳුර නැසිලා යනවා මිසක අඳුර නසන්න 아무තු වෙහසක් ගන්නට අවශ්‍ය කරන්නේ නැහැ. එහෙනම් අපිට අද දවසේදී සාකච්ඡා කරගන්නට යෙදුනා අද දවසේදී මේ සාකච්ඡාව තුළින් නුවණක් පහළ වෙන්නට යෙදුනා. සබ්බන් රූපන් පරාමට්ටන් සබ්බන් රූපං උපාදානීයන් කියපු කාරණා තුළින් මෙන්න මේ විදිහට උපාදාන සකස් වෙන්නේ විශේෂයෙන්ම මේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන සහ අත්වාද උපාදාන කියන උපාදාන ටික නිතරම සකස් වෙන්නේ වෙන මොකක්වත් මතින්දලා නෙවෙයි මෙන්න මේ වැරදි සහගත දැක්ම තුල ඉඳලා එහෙම නැත්නම් වැරදි සහගත අත්වාද තුල ඉඳලා කියන කාරණා අපි විස්තර කරගන්නට යෙදුනා. මෙන්න මේ ධර්ම කාරණා කිහිපය අපිට අද දවසේදී නුවණක් විදිහට සම්මාදිටි ඥානයේ වෙතට යොමු කරගන්නට පුළුවන්කම තියෙනම් මේක තමයි අපි අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව තුළින් බලාපොරොත්තු වෙච්ච විශේෂතම දේ. එහෙමනම් අපිටත් මෙන්න මේ වැරදි සහගත පරාමාස ධර්මයන්ගෙන් සහ උපාදාන ධර්මයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය කරන ප්‍රඥා ආලෝකය පහළ කරගෙන පරාමාස නොයදෙන උපාදාන නොයදෙන ප්‍රඥාව පූර්වංගම කරගත් ආදි අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුළ හික්මෙන්නට අවශ්‍ය කරන ඥාන දර්ශනේ පහළ කරගන්නට අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණා කිහිපයේ උපකාරක ධර්මයක් බවට පත්වෙත්වා හේතුපනිශ්‍රේ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව තුලින් ජනිත වෙන්නට යෙදුණු පුණ්‍ය කුසල ශක්තිය අපි සෑම සියලු දෙනාටමත් මිය පරලෝකීය සියලු ඥාති සමූහයටත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. එසේ අනුමෝදන් වීමෙන් සෑම සියලු දෙනාටම උතුම් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රඥා පෞරා ප්‍රඥා පාරමිතාවක් බවටම පත්වෙත්වා සියලු ලෝක සියලු සත්වයන්ටත් උතුම් නිවනෙන් සැනසීම පිණිසම මේ පුණ්‍ය කුසල ශක්තිය හේතු වාසනාවෙත්වා අනුමෝදන් වෙත්වා හැමදිනාටම තෙරුවන් සරණයි